මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස 50 වසරකට පෙර ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් වසර 50කට පමණ ඉහතදී මුවන් පැලස්සේ ඇත්තන් කරපු කියාපු දේ ගැන ආපසු හැරී බැලුව විට මතුවී පෙනෙන චරිත අතර කටුපුල්ලේ ගෙදර මහප්පු නොහොත් මහරාලත් ඔහුගේ පුත් කීරාලත් දඩයක්කාර ගෙදර වෙඩික්කාරයාත් පැලස්සේ වෙදමාමාත් ගම ගෙදර ගුරුහාමිත් ඔහුගේ බිරිඳ කිරි අම්මාත් ඇගේ දියණිය බිනරමලීත් රෙඩිපොට්ටනිකාර සිඤ්ඤාත් ප්‍රදානයි. ඔවුන්ගේ ජීවත්වීම අලලා මුහුණ පෑ විවිධ සිද්ධීන් මොනවාදයි හාරා උසා බලන විට කැපී පෙනෙන චරිතයකි කීරාල නොහොත් ආරච්චිල. මේහපන් අපච්චි මමයි දැන් මේ මුවන් පැලස්ස කියන මහ පළාතේ ගම්මුලාදෑනි තානාන්තරේ ඔළුවේ තියාගෙන ඉන්නා වූ ලොක්කා. එහෙව් මට පුළුවන් අර දඩමස් ගොරක කරන්නත් ගොරක දඩමස් කරන්නත්. හරි හරි. ඒ වුණාට කීරාල පුතේ ඔය මල් බාලයාගේ කුඹුරේ මායිමට ලියලා තියෙන ගොරක ගහ තිබ්බේ එතනමයි. අපි මේ ළඟදී අර පුංචප්පුවගේ වියමුනේ කුඹුර සල්ලි වලට ගත්ත එක ඇත්ත. ඉතින් ඒක ඇත්ත නම් ඒකේ මායිම් වැරදි කියලා අල්ලපු කුඹුරෙන් භාගයක් අල්ලගත්තාම නරකද? නහුත් කීරාල පුතේ කොහොමද උඹ ඒක ඔප්පු කරන්ට යන්නේ? අනිසාකි කාර්යෝ කියයි මායිමේ තියෙන්නේ පරණ ගොරක් ගහම තමයි කියලා. කවුද කවුද අනිසාකි කාර්යා? ඇයි එල්වි දාන්නේ? එතකොට මේ අර මේ මේ තකදොන් අප්පු. හරි හරි වෙල්වි දාන්නටයි තකදොන් අප්පුටයි කියනවා. මමයි දැන් මේ මුවන් පැලස රාජ්‍යයේ ඉන්න ගම්මුලා දෑනියා කියලා. ඈ එහෙව් මට මේකේ ඉන්න කොයි කවුරුත් ඇයි හොඳයි ඇතුව ඉන්න වග බලා නොගත්තොත් වැඩ කුරුවල් වෙයි කියනවා. පන්සලේ ලොකු හාමුදුරුවොත් මට අවවාද කෙරුවා. මේ නැහින දෙහින කාලේ බොරු කියන්ට ගියොත් අවීචි මහ නරකාදී වම් කම්. පච්චේ මොනවද මේ මතුරන්නේ කුටු කුටු ගාලා උඹ? මම මතුරපු මන්තරයක් නෑ. නමුත් මට බෑ බොරු කියන්ට කියලා පුතේ. ඕ. බෝලන් අප්පච්චි මේක බොරුවක් නෙවෙයි. බොරුවක් නෙවෙයි. ඈ? ඒ ගොරගහ තිබ්බේ මල් බාලයාගේ කුඹුරු මැද්දේ තියෙන කමත ගාවා. වෙල් විදානේයි, තකදොන් අප්පුවයි දෙන්නමත් මං හරව ගන්නම් අපේ පැත්තට. ඔබට තේරුණාද? ඔව් නඩුව කම්මුතුයි. ඔබට තේරුණාද? ඔව් තේරුණා. මොකද මේ කෑකෝ ගන්නේ? හ්ම්. එතනට නෙවෙයි මම මේ කෑ ගෑවේ. ආන්ර හාන්සි පුටුවේ දිග ඇදිලා ඉන්න මගේ අප්පච්චිට. ඇයි කෑ ගෑවේ? එතන මේ මම මේ ළඟදී ගත්ත කුඹුරට අල්ලපු කුඹුරු අයිති මල් බාලගේ කුඹුරේ මායිම් වැරදි. මයේ අප්පච්චි කියනවා මායිම් හරි කියලා. මොනවද මායිම් කියන්නේ? ඕ බුලන් එතන. උඹලා ඊට හපන්. මායිම් කියන්නේ මොනවද කියලා අහන හැටි. හරි හරි. මන් දන්නවා මායිම් කරනවා කියන්නේ සුදුසු උදවියට ගරුණම්බු දීලා යටහත් පහත් වෙන එකනේ. ඇයි මල් බාලයා මට නම් හොඳට ගරුණම්බු දීලා ඔළුවේ බැඳගෙන හිටිය සුම්බර ලේන්සුවක් ගලවලා මායින් කරලා වැන්දා. <laughs> ඒ මිනිහා ගහකින් වැටුණලුනේ. වී ටිකක් ඉල්ලන්ට එන කතාවකුත් කීවා. මං ඒත් කිව්වා ආරච්චි මහත්තයා ඉන්න වෙලාවක වලව්ව පැත්තට එන්න කියලා. ඕ බොලන් හිතන. ඇයි එහෙම එන්න කිව්වේ? මගේ නාහ ඈ මනේ මං මං මං මං ඇයි දෙයියනේ ඒ වගේ අහි දුප්පත් මිනිසෙකුට අර පීලා තින වී අටු දෙකෙන් ඩිංගක් දුන්නාම අපට පාඩුවක්ද ඒක කොච්චර ලොකු පිනක්ද මේ පින් කරගන්න ඕනේ නම් තමුන්ගේ අප්පච්චිගේ ගෙදර තියෙන දේවල් දෙනවා. මේ මගේ එව්වා. තේරුණාද? ආයි. ඉතින් බාලයා එනවයි කීවද වී අරන් යන්න? මගෙන් අහලා දේ වාගේ අනේන මං නැති මිනිහෙකුට මගේ වී අටුවෙන් වී දෙන්න එන්න කිව්වේ. ඒ කියන්නේ මට මේ බූදලෙන් යමක් අයිති නැද්ද හැබැයිටම? කසාද කොලේ අසක් කරපු දා මගේ අප්පච්චි මට දීපු දෑවැද්දෙත් එක එකතු කෙරුවා නේද මේ බූදලේට? නෑ කියන්ට එපා කීරලා ආරච්චි මහත්තයා. ඒ දීපු ටික මගේ බූදලේට අල්ලගු තියන්නවත් ඇද්ද? ඈ? ඒ මොනවා වුණත් මල් බාලයට වීදෙන්ඥන් කියලා මහ ගෙදරට එන්ට කීව එක මහ ලොකු වැරද්දක් එතනි. මං අහන්නේ මොකද ඒකේ ඇති වැරද්ද කියලායි මහ ගෙදර ඇත්තෝ. ඒ කිතුල් මල් මැදපු බාලයා ගහකින් බිම දොප ගෑවෙලා කොඳුරෑනයි, ඉල ඇටයි, අතපයයි කඩා බිඳගෙන ඉන්න එක. ඈ ඒක එහෙම වෙන්න ඇත්තේ භාගිදා අපේ හොඳට වෙන්න ඇතේතන. <laughs> ඔහොම නොවෙන්න මිනිහාගේ ඔය ගොරොක් ගහ කුඹුරු කෑල්ල මගේ කුඹුරට යා කරගන්න බැරි වෙයි. අනේ මොනවද මේ කියන්නේ gederettu? මේ අහසත් පොළොවත් මට තේරෙන්නේ නැහැ. ඇයි මට නොකීවේ? හ්ම් තෝරලා කීවාම ඒ ඕපදූප ආරංචියේ හෙට වෙනකොට මුවන් පැලැස්සට විතරක් නෙවෙයි ගෝණම් පැලැස්සටත් යයි. ඩිංගක් මට ඇහුම්කන් දෙනවද? නැත්තම් මං අර ලෙඩ ගානේ ඉන්න ඔයගේ අප්පච්චි කෙඳිරි ගාන්නේ ඇයි කියලා හොයා බලන්න යන්නද? මේ මේ ඔය අප්පච්චි හැමදාම කෙඳිරි ගානවා එතනින්. ඒක ඒ වයසක උන්දලාගේ හැටියක්. ඒ නිසා ඒ කෙඳිවිල්ල එච්චර ගණන් ගන්නට කාරි නෑ. මගේ ඔය අප්පච්චි මුලින්ම මේකේ විධානය ආරච්චි වෙලා හිටිය කාලෙත් කෙඳිරි ගෑවා. ඒ හින්දා මේ මුවන් පැලැස්සේ වැසි හෝ උන්දට කෙඳිරි විධානය කියලත් නමකුත් පට බැන්දාවෝ. <laughs> කෙඳිරි විධානය කිව්වා මිනිස්සු. එහෙනම් <laughs> උන්ද හැමදාම කෙඳිරි ගන්නවා. මං අහන්නේ මාමණ්ඩි ඒ කියන්නේ කීරාලැත්තන්ගේ අප්පච්චි රාජකාරිය කරපු කාලෙත් කෙඳිරි කෑවා. ආ ඔය ඔය ඔය හනව නේද? ඔය හනව නේද? ඔය ඔය ඒක උන්දගේ හැටියක්. අනික උන්ද කතා කරනවට වඩා කිඳිරි ගන්නවා. ඔව් ඒක මන් දන්නවා. මං අහන්නේ අර අහී දුප්පත් මිනිහෙකුට තියෙන එකම ඉඩම් කෑල්ල. කුඹුරු කෑල්ල. පව් නේද? ඒ මිනිහා වීහාල් ඉල්ලුවා. මට හිතයි වී දෙන්න. පින් සිද්ධ වෙන වැඩක් නේක. පයි පයි පා. මං ළඟදි ගත්තු පුංචි අපුගේ කුඹුරට යාව තියෙන බාලයාගේ කුඹුර ගැනයි මට කනගාටු වෙතනා. එක්කෝ ඒක යයි මගේ හතුරට කොණ්ඩ කෝරාලට නැත්තම් පාත රට ඉඳලා උඩ රටට ඇවිත් කුරුඳු ජාවාරම් කරගෙන අපේ ඉඩම් කඩම් සේරම සල්ලි වලට ගන්ට බලා ඉන්න කුරුන්දට ඒත් නැත්තම් අර සල්ලි පොලියට දෙන කාසි පෙට්ටියට ඒත් නැත්තම් අර තට්ට බායිට ඉතින් ඇයි උහි ගැන බය වෙන්නේ මේ තියෙන දේපොළ මදිද මං අහන්නේ. කොලං එතනෝ. මං කැමති නෑ මං සල්වලට ගත්තු අලුත් කුඹරට යාව තියෙන මල් බාලයාගේ ඒ කුඹර පිටගම්කාරයාට හරි මගේ හතරෙකුට හරි යනවට. ඇයි? හා එතකොට ඒක ගත්ත එක මට කටුගහයි. කොහොමද කටුගහන්නේ? ඒක හරි පුදුම කතාවක් නේ. කටුගහනවා විතරක් නෙවෙයි අපට ඔය ඇලනියරේ උඩින් ඇවිදින්න දෙන්න බෑ කියයි. මගේ කුඹරට වතුර එන ඇල ඒ කුඹර මැදින් ගලන්ට ඉඩ දෙන්න බෑ කියයි. තව මගේ කුඹරේ තියෙන ලියදි ලොකුයි කියයි. ඒ සේරම නවත්තන්න පුළුවන් අපච්චිටයි. ආ අන්න මාබන්දි කෙඳිරි ගානවා. ඇහෙනවද උහෙට? මේ කෙඳිරි ගාපු දෙක්. කෙඳිරි ගාපු දෙක්. ඔය කෙඳිරි ගාන්නේ මං අර බාලයාගේ කුමුරේ මායිමට දාලා තියෙන ගොරොක් ගහ තිබ්බ තැන අහවල් තැනයි කියලා කියන්ට වෙයි කියලයි. මං අහන්නේ ඇයි මගේ පැත්තට සාක්ෂියක් දුන්නාම ඒක මදිකමක්ද? මේ අහසක් පොළුවක් මන් දන්නේ නෑ ගෙදර ඇත්තෝ. එවත් මාමන්ට බල කරන්න හොඳ නෑ නේද? උන්ද වයසයි. ඉතින් ඔය වගේ ඉඩම් නඩුවලට බැහැලා සාක්ෂි කියන්ට මාමණ්ඩි කැමති නැතුව ඇති. මං අහන්නේ අපි මෙච්චරත් සලකනකොට ඇයි කැමති නැති වෙන්නේ? හොඳයි. ඒ මල් බාලගේ කුඹුර කවදා හරි අර අපේ තරහකාර කෝරාල හරි. ඒ මිනිහාගේ පුතා රත්තා හරි. එහෙම නැත්තම් අර පාතරට ඉඳලා උඩහට ඇවිත් කුරුදු ගස් හැම ගහන අර කුරුන්දා හරි ගත්තොත් අපට කියයි ඒ නියර උඩින් ඇවිදින්න ඉඩ දෙන්න බෑ කියලා. අනික මම ගත්තු ඒ අල්ලපු කුඹරට වතුර එන ඇල. නා එතකොට මොකද වෙන්නේ? වතුර අතින් දාටද කුඹරට ඈ? අනේ මන් දන්නේ නෑ මේ තියෙන ඉඩම් වලට ඒ වගේ ආරවුල් ඇති කියන්ට gedara ඇත්තෝ. මේ මේ සේරම නැති කරන්න පුළුවන් එකම දේ තමයි මල් බාලයාගේ කුමුරේ මායිම වැරදි කියලා අප්පච්චි දෙන කට උත්තරේ. කොහෙද? මං ඒක කීවා විතරයි බය වුණා. ඈ බොරු කියලා අවීචියට යන්න වෙයි කියලා වෙවුලන්ට ගත්තා. අන්න කහිනෝ. ආයෙත් ඔහෙ කැහැපු දෙන්. ඔහෙ කැහැපු දෙන්. බේත් දුන්නද බොන්ට? බේත් දුන්නා. කන බොන දේත් සේරම දුන්නා. මං අහන්නේ මේ බේතේ දිදී සේරම සාතු සප්පායම් කරාම ඉල්ලන පොඩි දෙයකට ඇයි උන්ද බෑ කියන්නේ කියලයි. ඒකටත් අර වෙල් විදානේ ගොයියාගෙන් මම ඇහුවා. ඔය මල් බාලයා කුඹුරේ මායිමට දාලා තියෙන ගොරක ගහ දැන් ඔය තියෙන ගොරක ගහ නෙවෙයි. ඒ පරණ ගහ තිබ්බේ බාලගේ කුඹුර මැද තියෙන කමත ළඟ නේද කියලා. ඈ එහෙනම් එහෙනම් කියලා වෙල් විදානේ කියාවා. ආ. ඒ පිට මිනිහත් මට සාක්ෂි දෙනකොට ඇයි මේ මයි අප්පච්චිට බැරි මං අහන්නේ. ඉතින් ඒ සාක්ෂියේ මදිද ඔය මායිම බේරගන්ට. බෝලන් එතනෝ ඒ වගේ සාක්ෂි තව 10ක් උනත් තිබ්බොත් නේද බාලයාගේ කුඹුරේ හතරෙන් තුනක් විතර මං ගත්තු ඒ අල්ලපු කුඹුරට යාවෙන්නේ. ඈ නරකද රඩේ <laughs> ඒ කියන්නේ මේ කටුපුල්ලේ ඇත්තන්ගේ අනිත් කුඹුරු හේම් වතුපිටි වලටත් ඔය වගේ ආරවුල් තිබ්බද? නැතුව නැතුව මේ සාගරේට තියෙන දීපොළ එතනගේ අප්පච්චි මට දෑවැද්දට දීපු වෙව්වා නෙවෙයිනේ. <laughs> තරහ වෙන්න කාරි නෑ ඇත්ත කිව්වහම. මගේ අප්පච්චිට ඔහෙට දෙන්න එච්චර ලොකු දෑවැද්දක් තිබ්බෙත් නෑ. අප්පච්චි ඔය වගේ අනුන්ගේ එව්ව අප්පච්චි අප්පච්චි මොනවද ඕන ඈ වතුර ඕනද බේත් බොන්නද ඈ ආන් අර වෙලේ විදානේ තකදොන් අප්පුයි දෙන්නම සාක්ෂි දෙනවයි කිව්වා ඒ ඔප්පුවට දාලා තියෙන ගොරක ගහ තිබ්බේ බාලයාගේ කුඹුර මැදයි කියලා ඒ හින්දා අප්පච්චිගේ සාක්කියත් ඕනෑමයි මේ ඉඩම්පට ලැබිලා බේරගන්නට. තේරුණාද අප්පච්චි? අනේ අල්ල දාන්න ඔය ඉඩම් ප්‍රශ්නේ. ගිහින් බලන්න ඇයි උන්ද කහින්නේ කියලා. මම යනවා බලන්න. ආන්න ඒක හොඳයි ඒක හොඳයි. හොඳ ලේලි කෙනෙක් මං කසාද වැනි ගත්තේ ඒකට නේද? යනවා යනවා යනවා. ගිහින් බලනවා. හා හා. අඩා හේම් බණ්ඩා ගුණාට වතුර දුන්නද? ආ පුණක්ක දුන්නද? ඔව් නෑවද? අනිත් එක හොඳ තනකොළ කන්ට දැම්මද? පිඳුරු දුන්නද උට? එහෙනම් එහෙනම් ඔය ඔය තිරිකලේ ගෙනේ මේ වලව් ඉස්සරහටම මේ එතන කළු එතන කළු එතනේ ඒ නම කීවත් ඇහෙන්නේ නෑනේ. එතනෝ මෙන්න මෙහාට එනවද නැද්ද? ඔය එහාටද අම්මන්ගේ හක දාලා. අඩා ඉම්බණ්ඩා. මෙහෙවර මෙහෙවර. එතන හාමි අර මහගෙදර හාමිනේ එක කතා කරන්නේ මොනවද කියලා හොරෙන් අහගෙන ඉඳලා මට කියහන්. මට ඇහුණා අර මල් බාලයට වීහාල් දෙන්න ඕන කියනවා. එහෙම කරාන්ට ගියොත් බාලයාගේ කුඹුර තට්ටු කරගන්න බැරියි බොල. ඕම් බඩගින්නේ හාමතේ පල්ලමට වැටෙනකොට ඔය තියෙන කුඹුරු කෑල්ල අපටම දීලා යයියන්ට. හ්ම් හ්ම් හ්ම් දැන් එනම් ගෙවුම් අහගනින් ලොක්කී ඒකී කසුකුසු ගාලා කියන්නේ මොනවද කියලා. මහා පලයන් පලයන්. ආ යා යා හඳයා යා ya, ya, llama, llama, llama. llama. 오, 오, 한대야. හෝ හෝ හෝ කිව්වා. හ්ම්. නෑ සෝබනි. ආන් අර කීරාලා ආරච්චිලා බක්කි කරත් නැගලාවිත් අපේ කුඹුරේ ඉම ගාව නවත්තලා මේ පැත්ත බලා ඉන්නවා. අර අර පේනවද? ඒ කියන්නේ අපේ කුඹුරු කෑල්ල අල්ලගෙන ඉවරද? පිස්සුද අල්ලගන්න? මං කුඹුර කීරාලට දුන්නද? නෑ නේද? දුන්නත් නැතත් ඉඩංගස වෙන්නවා කියලා නේද ඉදා කිව්වේ. ඒ තැනට අපි තාම වැටුනේ නෑ සෝබනිය. හැබැයි ඔය කීරාල එයාගේ අප්පච්චිගේ නෙමෙයි මොන ජංජහලයක් කරලා හරි මිනිහගේ කොටහ කඩා ගන්නවා ගන්නවාමයි. ඒත් කොහොමද ඒක කරන්නේ? මේ කුඹුරට ඔප්පුවක් තියෙනවා නම් ඒකේ ලියලා ඇති හතර මායින් සේටම විස්තර කරලා. ඕ ඉතින් ලියලා තිබ්බ තමයි. ඒත් ඒ ඔප්පුව නෑ නේව. අනේ ඔප්පුව නෑ කීව? ඔව්. ඒක තිබ්බ මෙන්න මේ ලොකු පෙට්ට ගම ඇතුලේ. ඉතින් බැලුවද පෙට්ට ගම ඇතුලේ? ඒක ඇතුලේ විතරක් නෙමෙයි ගොබණියේ මුළු ගේ හැමදැනම හොයා බැලුවා නේව. ඒත් මගේ ගොරොක් ගහ කුඹුර ඔප්පුව නෑ. මේක හරි පුදුම වැඩක් නේ. ඈ මං ගෙදර නැති වෙලාවක උඹලා ගෙදර දොරවල් ඇරලා දාලා කොහෙද බං ගියේ? ඔය බලාපල්ලකෝ ඉතින් මං කොහේ ගියාද දොරවල්ට ආලා ආ මං ගියා වෙදරාළහම්ගේ ගෙදරට බේත් ඉල්ලන්ට හැබැයි මං ගියේ දොර ජලෙල තේරම හොඳට වහලා වහලා වහලම යන්න ඇති බල්ලාහනේ යනකොට කවුරු හරි මිනිහෙක් ගැතරින්ගල පෙට්ටකම ඇරලා හිට ඔප්පු අරගෙන පෙන්නද අන් කොහොමද ඒක දන්නේ අනික මේ වල් කොහොඹ දොරවල් ඕන හොරෙකුට පුළුවන් ලේසියෙන් අරගෙන ඇතුළට එන්න. මේ බොලාගේ අර තක්කඩි මලය. ඒක මේ පැත්තට ආවද? හෙදේට හිට උල්මාදද? හිම්මල්ලිට ඒ කුඹුරේ ඔප්පුව මං අහන්නේ. මං කුඹුර විකුණයි ගියා සැකයට ඔප්පුව එහෙමනම් හැංගුවද? මගේ පවුලේ උන් කවදාවත් ඒ වගේ කැත වැඩ කරන්නේ නැහැ. එහෙනම් කොහොමගේ කුඹුරේ ඔප්පුව? මං ආනේ දැන් ඇයි ඒ ඔප්පුවද තප්පුවද හොයන්නේ? මේ හදිස්සියේ. බෝලං ගොබණියේ. මං ඒක කාට හරි පෙන්නලා ඒ හතර මායින් ගැන හොයා බලන්නේ නැතුව කොහොමද කියන්නේ ගොරොක්ගා කුඹුර මගේ කියලා? ආරේ මහරාලයි කීරාලයි දෙන්නම බලා ඉන්න මේක දැහගන්න. ඒක මායින් වැරදීලු. එහෙම කියලා මාව බය කරවුවේ. ඉතින් මායින් වැරදි කීවට කුඹුර තාමත් ඔය තියෙන්නේ එතනම ඕන්න හැනිමිටේ දිගටවත් නැති නුවණ බලන් සෝබණියේ ඉදමක හරි හේනක හරි කුඹුරක හරි මායිම නූලට කැස් ගහට කැලින් තියෙන්න ඕන කියලා අර නන්දෝරිස් මලයක් කීවා ඒ තේ මලය කීවා කීය ගියත් ඔය ගොරොක් ගහ කුඹුර කටුපුල්ල ගෙදර මහරාලටවත් මිනිහගේ පුතා කීරාලටවත් දෙන්න එපා කියලා ඇයි එහෙම කිව්වේ මේ පැලැස්සේ මිනිස්සු හුඟ දෙනෙකුගේ හිටන් ගෙවල් දොරවල් තුට්ටුවට දෙකට මහරාලයි කීරාලයි අරගත්තා. ඒ විතරක් නෙමෙයි නෙව. අහිංසක දුප්පත් උදවියට සතේක උදව්වක් දෙන්නේ නෑ ගසා ගන්නව මිසක්කා. ඒ විතරක් ඉඩම් කෑල්ලක් ඔය තිබ්බත් ඒකයිති කරගන්න ඕන කියලා හිතුනොත් ඒක ගන්න නොයෙකුත් ඇවිතිලි කරනවා. දැන් ඔය මගේ කුඹුරු කෑල්ලේ මේ මේ ඉම වැරදි කියලා නටන්නේ ඒකනේ. අනිත් එක වැරදි නෑ කියලා පෙන්නන්න තියෙන එකම ලියවිල්ල තමයි මගේ ඔය ඔප්පුව බං. ඕනේ. අන්නේ නෝ කීරාලා ආරච්චිල මොකකට එනවද දන්නේ නෑ. මොකට ආවත් මම බය නෑ බං. ඉඩම ඔප්පුව. ඒක තිබුණා නම් මොකට බය වෙන්නද? හැබැයි කො මගේ ඉඩම ඔප්පු දිරක්කු දෝබනියේ කො ඒවා. ඔය ආයිත් අහන්නේ මගෙන් ඒ ඔප්පුව කියලා. 哦哦哦，快点啊！哦哦哦哦哦。මේ මල් බාලයා ඉන්නවද ගෙදර? මම නැහැ කියනවා. නැහැ කියනවා. ආ මල් බාලයාගේ අඹු සිඟිත්ත නේද? ඕඹේ මිනිස්සයා. ගෙදර නැහැ කියන්න කොමලියේ. මට බෑ බොරු කියන්න. ඈ කවුද ඔය කසු කුසු ගන්නේ? හ්ම් බාලයට දැන් පුළුවන් ද යන්ට එන්ට හ්ම් වීබුසලක් දෙකක් ණයට ඉල්ලුවා එදා නෑ නෑ නෑ මට බුසල් දෙක නැතුවට කාරි නෑ <laughs> අඩේ අප්පා ඒ කියන්නේ වෙන කාගෙන් හරි වී ණයට ගන්ට ඇති ඈ හැබැයි බාලයෝ ඒ කාගෙන් උදව් කරගත්තත් මං උඹේ කුඹුරේ මායිම වැරදි කියලා ඔප්පු කරන්නට කලින් කල්පනා කරලා මට ඒක විකුණලා කීයක් හරි ගණන් අතට උඹට ඇහුණද? අද මුවන් පැලස්සේ රංගපෑම් කීරාල නොහොත් ආරච්චිල විජේරත්න වරකාගොඩ එතන චන්ද්‍රා කළුආරච්චි මහරාල රත්න දීනම්බුගේ මල් බාලයා සුජීව මානගේ කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සමග ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලිනායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන